සංගීත නිර්මාණයේ මහාචාර්ය සුනිල් පසුව ඔහු එය කියවූ බව මා සමග පැවසුවා. සුනිල් දයානන්ද කෝඩාර යනු විශිෂ්ට ගුරුවරේ ඔහු දහස් ගණනක් ලාංකික ශිෂ්‍යයින්ට ගිරිඋල්ල ප්‍රදේශයේ පාසලක සංගීතය ඉගැන්වූ. ඔහුගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් රට පුරා ලෝකය පුරා විසිවී පැතිරි තම කටයුතු කරනවා. ඔහුගේ එම කාර්යභාරයද සිහිපත් කරමින් අපි මේ ගීය රස විඳිමු. වහින්නට හැකිනම් ගිගුම්දී දියලි ගම්දිම් වලට ඉහළින් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයි දෙන පැලක රහසින් රැඳෙන්නට හැකිනම් ළමා කැල හඬන දෙතොලග සිනාවක් වී පිපෙන්නට හැකිනම් තුලින් තුර නෙලාගත හැකි වන මලක් වී වහින්නට හැකිනම් ගිගුම්දී දියලි ගම්බිම් වලට ඉහළින් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොඉදෙන පැලක රහසින් වහින්නට හැකිනම් ඉක්මුදි වියලි ගම් දින් වලට ඉහලින් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැලක රහසින් ගුරුවරයාගේ බිරිඳද රජතුමාගේ බිසවද වැඩිමහල් සොහොයුරාගේ බිරිඳද සිය බිරිඳගේ මවද තමාගේ මවද යන මේ පස් දෙනා මව්වරුන් යයි දැනගන්න ඔවුන්ට ගරු කරන්න. විශාරද සෝමතිලක ජයමහ අපට පවසන ලෝක සිද්ධාන්තයක් පිළිබඳ මාචාර්ය සුනිල් ආරියරත්න ලියූ මේ ගීතය ඔබට මතක ඇතැයි සිතනවා. මේ ගීතයේ තනු නිර්මාණය කළේ එච්.එම්. ජයවර්ධන සංගීතඥයා අකුහල තලයේ පුරා බලා දකොතයි කියන කිසිවක් ඇත්නම් පවතව හඳුනා ගනු විසියම් තවත් අඟුළු කුලාවකි සක්වල සලයේ ඔබලා බලා සපතේ කියන කිසිවක් ඇතුනම් පවතව හඳුනා කනුරි සියමු සැපතැයි කියනා කිසිවක් ඇතුනම් පවසව හඳුනා කනුරිතියම් ඉපද වූ පියාද ආගම ධර්මයද ඉගැන් වූ ගුරුවරයාද කෑ चल चल रे कन्हाई से चल चल रे के සැරිසරන තරුණ තරුණියන් අතර ලංකාවේද සමහර පිරිමි ළමයි තරුණයින් අයාලේ යනවා මුරණ්ඩුයි කීකරු නැහැ සමහර වෙලාවට ගෑනු ළමයි ඉගෙන ගන්නවා පිරිමි ළමයි ඉගෙන ගන්නෑ වෙන වෙන දේවල් කරනවා රැකී ආරක්ෂා කරන්න බලනවා එයාගේ හීනය ටිකක් අධ්‍යයනය කළොත් පහළ මට්ටමක තියෙන්නේ. පටු දේවල් එක්ක ගමන් කරන්නේ. ඒ බඳු පුතෙක් රෑපානේ එහෙ මෙහෙ ගොහිල්ලා නැවත නිවසට එනකොට අම්මා බත් පිඟානක් සූදානම් කර තිබෙනවා. මහාචාර්ය සුනිල් ආරියරත්න එය දකින්නේ මෙහෙමයි. එච්.එම්. ජයවර්ධන සංගීතඥයා තනුවක් නිර්මාණය කළ මේ ගීතය ගායනා කළේ රෝහණ සිරිවර්ධන ගායන ශිල්පියා විසිනි. නිපත් පත ඔබගේ මුළු තැන්ගේ අම්මේ අම්මේ ඔබගේ මුළු තැන්ගේ වරදින්නේ නැත මට හිමිපත් පත ඔබගේ මුළු තැන්ගේ අම්මේ අම්මේ ඔබගේ මුළු තැන්ගේ ඔබට හොරා මధుභාජන හිස් කොට රැමදියම ඔබ නින්දට වන්විත පැල දොරින් එත ඔබගේ බත්පත දැසති මාමට දඬුවම් දේ දැසති මාමට දඬුවම් දේ වරදින්නේ නැත මට හිමිපත් පත ඔබගේ මුළු තැන්ගේ අම්මේ අම්මේ ඔබගේ මුළු තැන්ගේ දන් දෙන බත්පත හදරිදවා මට දඬුවම් දෙයි හදරිදවා මට දඬුවම් දෙයි වරදින්නේ නැත මට හිමිපත් ඔබගේ මුළු තැන්ගේ අම්මේ අම්මේ ඔබගේ මුළු තැන්ගේ නොමැත මට හිමිපත්පත් ඔබගේ මුළු තැන්ගේ අම්මේ අම්මේ ඔබගේ මුළු තැන්ගේ නිත්‍යය නොමැති මවද ඥාණය නොමැති පියාද ධර්මය නොමැති සහෝදරයාද දයාව නොමැති යහළුවාද ශාන්තිය නොමැති බිරිඳද ඉවසීම නොමැති පුත්‍රයාද යන සයදෙනා මාගේ නෑදෑයෝය විශාරද ගුණදාස කපුගේ කදිම අදහසක් දැක්වීම ගීයක් ඒ දවස එකල ගුවන් විදුලියේ වැඩසටහනකට ගායනා කළා තමන් විසින්ම තනුව නිර්මාණය කර ගනිමින් මේ එම ගීතයයි ඒ ගීතය රචනා කළේ මහාචාර්ය සුනිල් ආරියරත්න පෙර කී සෝමතිලක ජයමහා ගැයූ ගීතයද රචනා කළේ මහාචාර්ය සුනිල් ආරියරත්න. ගුණදාස කපුගේ ගයන්නේ මුලා වූ අයාලේ ගිය දෙදෙනෙකු පිළිපදවයි. හසරක් අසමින් යන ගමනේ මං මුලා වූ සමනලියක ගෙනි පාර අසා තිබුණේ මං මුලාවි පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ

යනමානය උන් හිටිතෙන් මතකය අදමානය ඇයත් නොදන්නිය යනමානය උන් හිටිතෙන් මතකය අදමානය පාර කියන්නේ කෙලෙසද මාහත් ඇයටද පාරක් ඇති නැති ගානය මං උලාවි පාර සොයාගෙන අසරක් අසමින් යන ගමනේ මං මුලා වූ සමනලියකගෙන පාර අසා තිබුණේ ගමන අද නවත නොහැකිනම් අප යන ගමනද අද මෙතනින් නිමි මං මුලාවි පාර සොයාගෙන අසරත් අසමින් යන ගමනේ මං මුලාවෝ සමනලියක ගෙනී මාර රසා තිබුණේ ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මතනායක